ඔක්කොම දැන් අනාරක්ෂිතයි. දැන් මේ විදිහට අර කෙලස් බරිත ගතියක් නම් අපි කරන ක්‍රියාවල තියෙන්නේ. කෙලස් බරිත ගතියක් නම් අපි කරන කතාවේ තියෙන්නේ. කෙලස් බරිත ගතියක් නම් අපි කරන සිතුවිල්ලේ නැත්නම් අපි කල්පනා කිරීමේදී සිද්ධ වෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කාය කම්මම් පිපූතියං හෝති මේ කරන කාය කර්ම හරිම අපවිත්‍රයි. හරිම දූෂිතයි. ගන්න දෙයක් නැහැ. කයි මාක් හරි දෙයක් කරා නම් ඒක අනිවාර්යෙන් Tamanට අවැඩ පිණිස Tamanව අපායට ඇදගෙන යෑමක්මයි සිද්ධ වෙන්නේ. ඒක Tamanට විතරක් නෙවෙයි අනුන්ටත් පුදුමාකාර හානි කරවීමක් වෙනවා. ඒක ඒ වගේමයි වචීකම්මම්පි පූතියං හෝති. මේ වචනයක් කතා කරොත් තව කෙනෙකුට අහන් ඉන්න බැරි තරම් හරිම අප්‍රසන්නයි. එච්චරට අප්‍රසන්න කතාවක් තමයි යාගෙන් කෙරෙන්නේ. එක්කෝ තව කෙනෙක්ව රැවට්ටීමක් නැත්තම් හොඳට යාළු වෙලා මිත්‍රලා ඉන්න කෙනෙක්ව බිඳ දැමීමක්, කේලම් කීමක්, නැත්නම් ඒගොල්ලන්ගේ හිත කෙලෙසන, ඒගොල්ලන්ව බිමට ඇද දාමන පරුෂ වචනයක්. නැත්නම් කිසිම තේරුමක් නැති ඔහේ කතාවක්. සම්ප්‍රප්පලාපයක්, හිස් වචනයක්. මේවා තමයි ඉතින් කෙරෙන්නේ. දැන් මෙහෙම කියලා බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ විදිහට නම් එයා කටයුතු කළේ මොකද හිතන්නේ මරණ මොහොත ගැන මොන වගේ මරණයක් එයාට සිද්ධ වෙයිද බොහොම ශාන්ත දාන්ත හැමෝම ඇවිල්ලා වන්දනා කරන එහෙම මරණයක් උරුම වෙයිද? අනිත් අය හැමෝම අගේ කරන මරණයක් සිද්ධ වෙයිද? එහෙම නැත්තම් දැන් බුදුරජාණන් වහන්සේ කරා මෙන්න මේ බඳු ආකාරයෙන් නම් එයා කටයුතු කළේ න බද්දකම් මරණං හෝති. න බද්దికා කාලකිරියා. දැන් මෙයා මේ විදිහට නම් කටයුතු කරේ කිසිසේත්ම උතුම් වූ මරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එමත් නැත්නම් උතුම් වූ කාලක්‍රියාවක් එයාට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම ඊළඟ භවය අගතිගාමී දුගතිගාමී පැත්තටපත් වෙන වසනයකට ලක් වෙන තත්වයකටම තමයි යන්නේ. ඒ කියන්නේ මේකත් විනාශ කරගෙන ඊළඟ භවයත් විනාශයටම තමයි යන්නේ. අපාගත වීමම තමයි වෙන්නේ. දැන් අපේ පුංචි සායනාසලා අහලා ඇති බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ අතට කොළ අහුරක් අරගෙන වැලි පිටක් අරගෙන අහනවා මේ මේ අතේ තියෙන වැලි ටිකද නැත්නම් නියපොත්ත මාත තියෙන වැලි පින්ද මේ වැඩි නැත්නම් මේ මහ පොළවේ තියෙන වැඩි ප්‍රමාණයද කියලා. මොකක්ද දෙන උත්තරේ? ඈ? මහ පොළවේ තියෙන වැඩි හුඟක් වැඩි නේද? ප්‍රමාණ කරන්න බැරි තරම්. ඉතින් ඊට පස්සේ උපමාවක් වශයෙන් කියනවා මම මේ උපමාවක් කිව්වේ දැන් මේ මිනිස්සය වශයෙන් ඉපදිලා මේ පෘථිවි තලයේ ජීවත් වෙලා මනුස්සකමක් ලබාගෙන ඉඳලා පස්සේ මිය ගියාට පස්සේ නැවතත් එක්ක මනුස්ස ලෝකේ උපත ලබන නැවතත් නැත්තම් දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක උපත ලබන පිරිස ගත්තොත් මේ නියපිට තියෙන අර වැලිපිඩ හා සමානයි ඒ තරම් බොහොම සල්ප දෙනෙක් කියලා කියනවා. ඒතර ඉතිරි කට්ටිය කොහෙද ගිහිලා තියෙන්නේ? කොහෙද ගිහිලා තියෙන්නේ? නිවන් දැකලාද? අපායට තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් ඕක හැබැයි මේ අපිට විතරක් නෙවෙයි බැලුවම දෙවියන්ටත් කියනවා. දැන් අපි හිතන් ඉන්නවා දෙවියෝ නම් ඉතින් අනිවාර්යෙන් ඊට පස්සේ එක්ක මනුස්ස ලෝකයට එයි නැත්නම් දිව්‍ය ලෝකයට එයි නැත්නම් බ්‍රහ්ම ලෝකයට එයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ දිව්‍ය ලෝකවල ඉන්න අයත් ඒගොල්ලන්ගේත් බහුතරය එතනින් චුත වුණාට පස්සේ කොහෙද ගිහිලා උපදන්නේ උපදින්නේ ඒගොල්ලොත් යන්නේ අපායටමයි බහුතරයක් යන්නේ අපායටමයි කියලා කියනවා දැන් බැලුවාම ඉතින් අපි මේ පුදුම අමාරු අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ නේද ඒ කියන්නේ කලින් භවයේදී අපි මොකද්ද කරලා තියෙන්නේ මොකද හිතන්නේ කලින් භවයේ සෑහෙන්න හොඳ පින්කමක් කරලා තමයි යන්තම් මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන්නේ. නැත්තම් ඉතින් කොහෙද ඉන්න ඕනේ? අර බහුතරයක් ඉන්න ඒ අර තන මහගෙදර නේද? අපාය තමයි එහෙනම් නැත්තම් ඉන්න තිබුණේ. නමුත් අර නියපිඩට බුදුරජාණන් වහන්සේගේ නියපිඩට ආපු ඒ වැලි කැට ප්‍රමාණය වගේ තමයි නම් අපිට මේ සුගතිගාමි භවයක් දැන් මේ අවස්ථාවේදී ලැබිලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ සූත්‍රය දේශනා කරන අන්දමට අර විදිහට හැබැයි කටයුතු කළොත් හිත කිසිම ආරක්ෂා කිරීමකින් තොරව හිතට නිකන් ඔහේ යන්න දීලා ආරක්ෂා කරන්නේ නැතිව වග විභාගයක් නැතුව අපි කටයුතු කරන්න ගිහින් ගිහිල්ලා ඊට පස්සේ ඉතින් කයත් ඔහේ යනවා කයෙත් නෑ කිසි සංවරයක් වචනයේත් සංවරයක් නැහැ මනසෙත් සංවරයක් නැහැ ඔහේ කල්පනා කර කර අරවා හිතනවා මේවා හිතනවා අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා හිතන්නෙම කෙලස් බරිත දේවල් ඒ හරහා වෙන්නෙම තව තව ආගාදයට යාමක් අන්තිමට ගිහිල්ලා මරණයටපත් වුනහම මහගෙදරට තමයි යන්න නේද? මහගෙදර කියන්නේ කොහෙද? අපායට තමයි මහගෙදර කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒතර කොහොමද මේ අර මුල්ම තැන හදාගන්නේ? එහෙම නැත්නම් මේ වහල හයි හෙවිලි කරගන්නේ කොහොමද? හිතන්න මේ ගලෝලේ තියෙන්නේ කියලා. දැන් අපිට තේරෙනවා දැන් වහල ගලෝලා නම් තියෙන්නේ අපිවත් තෙමෙනවා. මෙතන තියෙන මේ ඔක්කොම ටික තෙමෙනවා. බිත්ති ටිකත් තෙමෙනවා. මේ දාලා තියෙන පරාලත් තෙමෙනවා. ඔක්කොම තෙමෙනවා. ඉතින් එහෙනම් දැන් මේ වහල හේලි කරගන්න වෙනවානේ. ඒක ආරක්ෂා කරගන්න වෙනවානේ. එතනනේ මූලිකම දේ නේද? ඒතර ඔන්න ඔය මූලික දේ ආරක්ෂා කරගන්න එක, හිත ආරක්ෂා කරගන්න එක සෑහෙන වැදගත් වෙනවා. ඉතින් ඒකත් පහසු නැහැ. මොකද අපේ හිත කැමති සාමාන්‍යයෙන් මේ එයා කැමති පැත්තට අපිවත් ඇදගෙන දුවන්නේ. එයා කැමති නැහැ මේ වර්තමානයේ ඉන්න අපිට යහපත සලසන දෙයක් ගැන හිතන්න එයා සාමාන්‍යයෙන් කැමති නැහැ. එයා කැමති වෙන වෙන මොනා හරි කල්පනා කර කර අපිවත් ඒ පැත්තටම ඇදගෙන ඒකෙම নিমগ্ন වෙලා ඒකම යෙදිලා ඒ තුලම ව්‍යාකූලත්වයකටපත් වෙලා ඒකෙන්ම අසහනයකට ලක් වෙලා අන්තිමට අපාගත වෙන්න තමයි එයා අදින්නේ මේ පැත්තටමයි. දැන් එයා ඒ පැත්තට අදිද්දී අපි මේ පැත්තට අදින්න නම් යහපත් මාර්ගයකට අදින්න නම් එයාව හික්මවන්න නම් සෑහෙනකින් සටනක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සටන තමයි අපි මේ පොඩ පොඩ කරන්න උත්සාහත් වෙන්නේ. එක්තරා අවස්ථාවකදී එක බ්‍රාහ්මණ පඬිවරයෙක් එනවා බුදුරජාන් වහන්සේව හම්බෙන්න. එයාගේ නම තමයි උන්නාබ. අහලා තියෙනවද? උන්නාබ කියලා බ්‍රාහ්මණ පඬිවරයෙක්. එතුමා ඇවිල්ලා හරි ලස්සන එයා කරපු පුංචි පරිශ්‍රණයක් ගැන විස්තරයක් කරනවා. එයා කියනවා මේ මම මේ හොඳට කල්පනා කරලා බැලුවා. දැන් මේ ඇහෙන් රූප බලනවා. හැබැයි ඇහැට බෑ නේද සද්ද අහන්න. ඕලගේ ඇහැට සද්ද ඇහෙනවද? නැහැ නේද? ඒතර ඇහැට පුළුවන් රූප බලන්න විතරයි නේද? එතකොට කනට කනට පුළුවන් සද්ද අහන්න. කනට රූප පේන්නේ නැහැ නේද? කනට රූප පේන්නේ නැහැ. ඒතොර ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ කනට. රස දැනෙන්නෙත් නැහැ කනට. ඒ වගේමයි ස්පර්ශයක් කියලා ඉතින් කනට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාවක් වශයෙන් ගත්තාම ඇසීමේ ක්‍රියාව විතරයි කනට කරන්න පුළුවන්. ඒතොර නාසයට නාසයට පුළුවන් ගඳ සුවඳ බලන්න. එයාට රූප පේන්නේ එයාට සද්ද ඇහෙන්නේ එයාට රස දැනෙන්නේ එයාට ස්පර්ශ දැනෙන්නේ එයාගේ ප්‍රධාන ක්‍රියාව තමයි ගඳ සුවඳ දැනීම. එතකොට දිවට දිවට පුළුවන් ඔන්න රස දැනගන්න. තිත්ත රස, කටුක රස, පැණි රස, ඇඹුල් රස ඔන්නේ රස ටික දැනගන්න දිවට පුළුවන්. එයාට රූප පේන්නේ නැහැ. එයාට සද්ද ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ කයට එයාට පුළුවන් ස්පර්ශය දැනගන්න. අපි තුමු කවුරු හරි කොනිටනවා නම් ඔන්නක දැනෙනවා. උණුසුමක් දැනුනොත් උණුසුමක් එහෙම තියෙනවා නම් ඒක දැනෙනවා. දැන් හීතල නම් ඔන්න ඒක දැනෙනවා. හැබැයි කයට රූප පේන්නේ නැහැ. දැන් S2 පියාගෙන කය තියන් හිටියා කියලා කයට රූප පේන්නේ නැහැ. සද්ද ඇහෙන්නෙත් නැහැ. ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ. දැන් එතකොට අපිට තේරෙනවා දැන් මේ ඉන්ද්‍රයන් පහක් තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය කියලා. එතකොට මේ පහට ඒ ඒවට අදාළ වැඩ ටිකක් තමයි තියෙන්නේ නේද? ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ. එතකොට මේවා මාරු වීමක් වෙන්නේ නැහැ නේද? එතකොට ඇහැට ගෝචර වෙන යම්කිසි විෂයක් තියෙනවා. එයාට අදාළ යම්සි වැඩ කොටසක් තියෙනවා. ඒ જાතියේ කට්ටියත් එක්ක විතරයි යා ගනුදෙනු කරන්නේ. කනට නම් අදාළ කොටසක් තියෙනවා. ඒ જાතියේ කට්ටියත් එක්ක විතරයි යා ගනුදෙනු කරන්නේ. ඊළඟට නාසයට අදාළ විෂයපතයක් තියෙනවා. නැත්තම් ගෝචර භූමියක් තියෙනවා. ගන්ධ සුවඳ කියන ඒ කොටසේ විතරයි යා කටයුතු කරන්නේ. දිවට අදාළ වෙන්නේ රස කියන එක. ඒතර ඒ කෑල්ල විතරමයි යා වැඩ කරන්නේ. කයට අදාළ වෙන්නේ ස්පර්ශ. ඒ කොටස තමයි යා වැඩ කරන්නේ. දැන් ඒතර තවත් ප්‍රශ්නයක් එනවා. දැන් ඇහෙන් බලන රූප අන්තිමට කොහෙද ගිහිල්ලා රැඳෙන්නේ? ඇහි රැඳිලා තියනවද? ඊට කනට ඇහෙන සද්ද කනේ රැඳිලත් නැහැ නේද? ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳ ඒක නහය රැඳෙන්නේ නැහැ හැබැයි දැන් ඒගොල්ලන්ට ගඳ සුවඳ දැනෙනවා හැබැයි ඒකක්වත් නහය රැඳිලා තියෙන්නේ නැහැ හිතන්න දැන් අපි පුංචි කාලේ ඔන්න මල් ගහක් ගාවින් යනවා දැන් ඕගොල්ලන්ගේ පිරිවෙනේ අපි තුන් මල් බබලා තිනවා කියලා දැන් මේ මල් සුවඳ දැන් නහය තියෙනවද නැහැ නෑ නේද? ඒ වෙලාවේදී ඒක දැනුණා. ඉතින් ඉවරයි. ඊළඟට අපි හිතමු ඔන්න දැන් දවල් දාහනේ වැළඳුවා. එතෙන්දී අපි හිතමු මොන හරි රසක් දැනුණා. ඒ රස ඒ වෙලාවේදී දැනුණා. දැන් නෑ නේද? ඒක දිවේ රැඳිලා නෑ. ඒ වගේමයි කයට විවිධ ස්පර්ශ දැනුණා. ඒ ස්පර්ශ ටිකත් කය රැඳීමක් වෙන්නේ නැහැ. එතකොට මේවා අන්තිමට කවුද ගිහිල්ලා අනුභව කරන්නේ? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි බුදුරජාන් වහන්සේ අහන්නේ. ඒ කියන්නේ දැන් ඇහැ කටයුතු කරන්නේ රූපත් එක්ක විතරයි. හැබැයි ඒවා එක්කෙනෙක්වත් ඇහි රැඳිලා නැහැ. කන කටයුතු කරන්නේ සද්දත් එක්ක විතරයි. ඒවා එක්කෙනෙක්වත් කනේ රැඳිලා නැහැ. නාසය කටයුතු කරන්නේ ගඳ සුවඳත් එක්ක. ඒවා එකක්වත් හැබැයි නැහි නාසයේ රැඳෙන්නේ දිවට දැනගන්න පුළුවන් රස විතරයි. හැබැයි ඒ රස එකක්වත් දිවේ රැඳෙන්නේ නැහැ. කයට දැනගන්න පුළුවන් ස්පර්ශයන් දැනීම් ඒක එකක්වත් හැබැයි කයේ රැඳෙන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේෙන් අහනවා. එතකොට මේවා ගිහිල්ලා කොහෙද රැඳෙන්නේ? මේගොල්ලන්ව අඳුනගන්නේ නැත්නම් අනුභව කරන්නේ කවුද? කවුද ඔයගොල්ලෝ හිතන්නේ? මනස අන්හරි. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා වන්න මේ මනස කියන එක්කෙනා තමයි මේ කොමලාව තේරුම් ගන්නේ. ඇහෙන් රූපයක් බලනකොට මෙන්න මේ අහවලා මෙන්න මෙයා හොඳයි මෙයා නරකයි ඔන්න වගේ වැඩ ගොඩක් ඉතින් ඒ ඔක්කොම ටික් කරලා දෙන්නේ කවුද? මනස. එතකොට කනට ඇහෙන සද්ද. ඉතින් මේ කන කනේ මොකක්වත් රැඳීමක් නැහැ. ඒක නිකන් උපකරණයක් විතරයි. එයා මාධ්‍යයක් විතරයි සපයන්නේ. එතකොට අන්න ඒක හරහා එන ඒ සද්ද ටික ඔක්කොම දැන් අර්ථ දක්වන්නේ මෙන්න මේ අහවලයි කතා කරේ. මෙයා කිව්වේ මෙන්න මේකයි. මෙයා හොඳ දෙයක් කිව්වේ, මෙයා නරක දෙයක් කිව්වේ, මෙයා මට බැන්නයි, නැත්තම් මට ප්‍රශංසා කළාය. මේ ඔක්කොම ටික ඇතුලේ සිද්ධ කරන්නේ මනසෙන්. ඊට පස්සේ දිවට තියෙන රස දැනෙනකොටත් ඉතින් ඒක හොඳයි මේක නරකයි අද නම් ලුණු මදි අද නම් සැර වැඩි ඉතින් ඔය ඔක්කොම කතා ටික කියන්නේ මනසෙන් ඊළඟට අපි තුමු නාසයට ගඳ සුවඳක් දැනෙනකොටත් ආ මේ මේ සුවඳ නම් මේක මේ හඳුන් කූරු සුවඳක් මේක නම් මල් සුවඳක් මේක සමම්පිච්ච මල් සුවඳක් ඉතින් මේ ඔක්කොම ක්‍රියාකාරකම් ටිකේ අර්ථ දැක්වීම ටික ඒකට නම් මං හරි කැමතියි මේකට නම් මං අකමැති ඉතින් මේ ඔක්කොම ඒ අර්ථ දැක්වීම හඳුනා ගැනීම ඒවට ruci අරුචිකම් පහල කර ගැනීම මේ සියල්ලම කරන්නේ මනසෙන්. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් හිතන්න අපි පුංචි කාලේ ඉඳන් දැන් මේ වැඩේ සිද්ධ වෙනවනේ නේද? දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා, මල් සුවඳ ගන්නවා, රස විඳිනවා, රූප බලනවා, සද්ද අහනවා, ඉගෙන ගන්නවා. දැන් මෙහෙම කරද්දි කරද්දි දිගට දිගට මේක යනකොට මනසේ මේ දේවල් එයා නම් මේවා ඔක්කොම හඳුනගන්නේ. එයා නම් මේ දේවල් තේරුම් ගන්නේ. එයානම් මේ දේවල් ගබඩා කරගන්නේ, මතක තියාගන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ? වැඩිහිටි වෙන්න වැඩිහිටි වෙන්න මොකද වෙන්නේ? වයසට යන්න වයසට යන්න